කස සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එත්ත නිවිසමාන නිවිසති උත්තම්ම සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතං උප්පංජමානා උප්පංජති එත්ත නිවිසමානා නිවිසති සම්මත සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතං උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එත්ත නිවිසමාන නිවිසති රූප සංචේතනාලෝකේ පිය රූපං සත් රූපං එත්තේ සතන්නං උප්පඤ්ඤමාන උප්පඤ්ඤති එත්ත නිවිසමාන නිවිසති සම්ද සංචේතනා ලෝකේ සිය රූපං සාත රූපං හෙත්තේ සාතන්හා උප්පංජමානා උප්පංජති එත්ත නිසමානා නිසති ගන්ධ සංචේත නිමානා නිවිසති රූප විතක් යත්ත නිසමානා නිසති ධම්ම විසක්ඛෝ යමානා උම්පඤ්ඤති එත්ත නිවිසමානා නිවිසති පුත්තම්ම විචාරෝ ලෝකේ පිය රූපං තාත රූපං එත්තේ සාතන්හා උප්පඤ්ඤමා උප්පඤ්ඤති දෙත්ත නිවිසමානා නිවිසත නිරුඤ්ජති යම් ලෝකේ පිය රූපං සාත රූපං එක්කේ සාතන්වා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධ sofa නිරුන්ධති ජීවා ලෝකේ පිය රූපං සාත රූපං එන්තේ සාතන්නා පයමානා පයති එත් නිරුඤ්ජමානා නිරුඤ්ජති කායෝ ूपरूपम् इन्ते तन्ना पीयमान पयति ए निरुञ्जमान निरुञ्जति मनो लो हेतियरूप සේපිය රූපං සාත රූපං එත්තේ එදා තණ්හා පයියමාන පයියති एते निरुञ्जमाना निरुञ्जति प्रसानोके रूपम् शातरूपम् एन्ते सातन्ना पहीयमाना पहीयति एते निरुञ्जमाना පුත්තම්බාලෝකේ පිය රූපං සාත රූපං එන්තේ සාතන්නා පහියමානා පහියති එත් නිරුඤ්ජමානා නිරුඤ්ජති ब्रह्म लोके धियरूपम् सातरूपम् इन्ते सा सन्मा निरुपीयमान पयसि यत् निरुञ्जमाना निरुञ्जयति චක්කු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පයමාන පයති එත්තේ නිරුඤ්ඤමාන නිරුඤ්ඤති සෝත විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා පහියමාන පහියති එත්ත නිරුඤ්ජමාන නිරුඤ්ජති ජීවා විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා පයමානා පයති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති කාය විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහියමාන පහියති එන්ත නිරුඤ්ජමාන නිරුඤ්ජති මනෝ විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නෝ පයමන පයති එත්තේ නිරුඤ්ජමාන නිරුඤ්ජති අක්ඛු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නෝ පාහියමානා පයති නිරුද්ධමානා නිරුංජති සෝත සම්පස්ස පඤ්ඤා පහියමානා පහියති එත් නිරුඤ්ඤමානා නිරුඤ්ඤති චක්ඛු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රාජා වේදනාලෝකේ පිය රූපං සාත රූපං එන්තේ සාතන්නා පහියමාන පහියති එත් නිරුඤ්ජමාන නිරුඤ්ජති මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා පහියමානා පහියති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති සංඥා ලෝකේ පිය රූපං තාත රූපං එත්තේ සාතන්වා පහියමාන පහියති එත්ත නිරුඤ්ඤමාන නිරුඤ්ඤති ඡන්ද සංඥා ලෝකේ පිය රූපං තාත රූපං එත්තේතා තන්නා පයමානා පයති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති ගන්ධ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තන්නා පයමානා පයති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති ප්‍රත සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තතන්නෝ පයමන පයති එත්ත නිරුඤ්ජමන නිරුඤ්ජති කුණ්ඨම්ම සංඥා ලෝකේ සිය රූපං සාත රූපං එත්තේ සතන්නා පයමානා පයති එත්ත නිරුඤ්ඤමානා නිරුඤ්ඤති ධම්ම සංඥා ලෝකේ පිය රූපං සර්ප රූපං ඒසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුඤ්ඤමානා නිරුඤ්ඤති රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එන්තේතා තණ්හා පයමාන පයති එත් නිරුඤ්ජමාන නිරුඤ්ජති ඡන්ද සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියනාන පහියති එත්ත නිරුඤ්ජමාන නිරුඤ්ජති ගන්ධ සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පරියමානා පයති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති රත සංචේතනා ලෝකේ සිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුඤ්ඤමානා නිරුඤ්ඤති ධම්ම සංකේතනා ලෝකේ පිය රූපං සාත රූපං තේසා තන්නෝ පහියමාන පහියති එත්ත නිරුඤ්ඤමාන නිරුඤ්ඤති ධම්ම සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එන්තේ සතන්නා පහියමානා පහියති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති රූපතන්නා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුඤ්ඤමානා නිරුඤ්ඤති සන්ද තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පයමානාපයති එත්ත නිරුඤ්ඤමානා නිරුඤ්ඤති ගන්ධ තණ්හා ලෝකේ පිය රූපං रूपम् यन्ते सा तन्ना पयमाना पयसी यत्र निरुञ्जमाना निरुञ्जति रूप कविता को लोके पियरूपं सातरूपम् කේසා තන්නා පහියමානා පහියති එත් නිරුඤ්ඤමානා නිරුඤ්ඤති සන්ද විතක්ඛෝ ලෝකේ සිය රූපං සාත රූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති ගන්ධ විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තල්වා පහියමානා පහියති එත්ත නිරුඤ්ඤමානා නිරුඤ්ඤති අසවිතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං එන්තේ සතන්නා පහියමානා පහියති එත් නිරුඤ්ජමානා නිරුඤ්ජති පුන්තම්බ විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා පය්‍යමානාපයති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති ධම්ම විතක්ඛෝ ලෝකේ පිය රූපං තාත රූපං එත්තේ සතන්නෝ පය්‍යමානා පයති නිරුඤ්ජමානා නිරුඤ්ජති රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එන්කේ සාතන්නා පරියමානා පරියතේ स निरुञ्जमाना निरुञ्जति छन्दविचारो लोके प्रियरूपम् कातरूपम् यन्ते सा तन्नापीयमानापीयति स निरुञ्जमाना දන්ද විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එන්කේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුඤ්ඤමානා නිරුඤ්ඤති कथ विचारो लोके प्रियरूपम् शातरूपम् एते सन्नपह्यमाना पह्यते यस्य निरुध्यमाना निरुञ्जति පුත්තම්බ විචාරෝ ලෝකේ පිය රූපං සත රූපං එත්තේ සතන්නා පහියමානා පහියති එත්ත නිරුඤ්ජමානා නිරුඤ්ජති ධම්ම විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා පයමාන පයති එත් නිරුඤ්ඤමාන නිරුඤ්ඤති ඉදං වූ චති භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කතමං ච භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාං අරිය සත්‍යං අයමේව අරියෝ සංඝිකෝ මංගෝ සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කතමෝ ච භික්ඛවේ සම්මා සංකප්පෝ නික්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකම්පෝ කතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී සරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්ච සති භික්ඛවේ සම්මා වාචා කතමෝ ච භික්ඛවේ සම්මා කම්මන්තෝ පානාති පාතා වේරමණී අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ කතමෝ ච භික්ඛවේ සම්මා ජීවෝ ඉද භික්ඛවේ අරිය ශාවකෝ ජීවිකං गह्नातिपदाति कुम्पन्नानम् कुशलानन्दम् तृतीयामसम्मोसाय धियो भावाय विपुल्लाय भावनाय पारिपुर्या ජනේති වායමති විරියං ආරබති චින්තං පංගන්නාති පදහති අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝ පතනාච භික්ඛවේ සම්මා සති ඉද දෙක්ඛවේ වික්ඛෝ කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආසපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සම් චින්තේ චින්තානුපස්සී විහෙරති ආසපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤාතෝ මනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආසපි සම්පජානෝ අප්පජානෝ සතිමා විනේය ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං අයං උච්චති භික්ඛවේ සම්මා සති කතමෝච භික්ඛවේ සම්මා සමාධි ඉද බික්කවේ බික්කෝ විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පඤ්ඤ විහෙරති पिताविचारानम् उपसमाजत्तम् अविचारं अवितङ्कम् अविचारम् समाभिदम् प्रीतिसुखम् द्वितीयञ्जानमुपसम्पद्य विहरति जीति या चे विराग उपेक्षकोच विहरति यन्तं हरियामाचिकन्ति उपेक्षको सति मा सुखविहारीति सति अञ्जानन् उपसंपञ्ज विहरति पान අඤ්ඤන්තං වා ධම්මේසු ධම්ම ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝ ච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං පිඛෝ භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු ආරිය සංචේසෝ යෝහි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සක්තවස්සානි තස්ස දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකංකං විත් තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිසේසේ අනාගාමිතා චිත්තං කුබික්කවේ සත්‍යවස්සාමි යෝහි කෝචි බික්කවේ හිමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේයච වත්තාමි තස්ස දින්නම් කලානං අඤ්‍යතරං පලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිසේසේ අනාගාමිතා තන්තු බික්කවේ තේවස්සානි යෝයි කෝචි බික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය පංචවස්සානි තස්ස දින්නම් පලානං අඤ්ඤතරං පලම් පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිසේසේ අනාගාමිතා ඉත්තං දුක්ඛවේ පංචවත්තානි यो हि कोऽपि भिक्कवे इमे चत्तारो सतिपत्तानि एवं भाव्यै चत्तारि वत्सानि तस्य दिन्नं फलानम् अन्यतरं फलं पाटिकं खम् ධම්මේ අඤ්ඤා සතිවං උපාදිතේසේ අනාගාමිතා තින්තන්තු භික්ඛවේ චත්තාරි වස්සානි යෝහි කෝති භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේයති නිවස්සානි තස්ස දින්නම් පලානම් අඤ්‍යතරං පලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා තතිවං පාදිසේසේ අනාගාමිතා චිත්තන්ත බික්කවේ තීනිවස්සානි යෝහිකෝති බික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානි එවං භාවෙය්‍ය දේවත්තානි තස්ස දින්නම් फलानम् अन्यतरम् फलम् पाठितङ्कम् दितेवदम्यन्य सतिवामुपादिशेषे अनागामिता चिन्तन्तु भिवे देवस्तानि යෝනිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය ඒකං වස්සං තස්ස දින්නම් පලානම් අඤ්‍යතරං පලං පාටිකං කම් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිසේතේ අනාගාමිතා චිත්තතු භික්ඛවේ කෝ වස්සෝ යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තමාසාමි තස්ස දින්නම් ඵලානං අඤ්‍යතරං ඵලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිසේසේ අනාගාමිතා චින්තන්තු භික්ඛවේ සත්තමාසානි යෝයි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානි එවං භාවෙය්‍ය පංචමාසාමි कश्च පලානම් फलानम् अन्यतरम् පාටිකං කම් දිත්තේම दिधे धन्य अन्या උපාදිසේසේ अनागामिता चिन्तन्तु भिके पञ्चमतानि यो हि कोचिलिक्वे इमे च रोसति पद्धानि एवम्भाव्य चरि मासामि तस्य भिन्नम् फलानन्यतरम् फलम् पठितम् तम् දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිතේසේ අනාගාමිතා ඉත්තන්තු භික්ඛවේ චත්තාරි මාසානි යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේයති නිමාසානි තස්ස දින්නම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිතේසේ අනාගාමිතා චින්තන්තු භික්ඛවේ තීනිමාසාමි යෝයි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානි එවං භාවෙය්‍ය දේමාසාමි තස්ස දින්නම් ඵලානම් අඤ්ඤතරං ඵලං පාටිකං කම් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිතේ අනාගාමිතා चिन्तन्तु तु मासानि यो हि कोचिधिक्करे मे च सति पद्धानि एवम् තස්ස දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිසේසේ අනාගාමිතා චිත්තතු භික්ඛවේ ඒකෝ මාසෝ යෝහි කෝචි භික්ඛවේ ඉමේ චක්කාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය අත්තමාසං තස්ස දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිසේසේ අනාගාමිතා චිත්තතු භික්ඛවේ අබ්බමාසෝ යෝහි කෝචි භික්ඛවේ ඉමේ චක්කාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්තං තස්ස දින්නම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටි සංඛං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවං උපාදිතේසේ අනාගාමිතා देखाय आयं अयं विक् विमङ्गो सप्तानं विसुन्द्या शोक परि देवानं समतिकमाय दुःख दोमनस्सान ्यायस्य अधिगमाय निम्बनस्य सचि किर्याय यदिदम् चारो सति पद्धानासि अन्तम् वृन्तम् इदमेतम् पति ඉදම වූච භගවා අත්තමනාතේ බික්ඛෝ භගවතෝ බාතිතං අභිනන්දුන්ති ඉමත්මින් චේතන වේයා කරණස්මින් බඤ්ඤමානේ තින්සතාස්සනං චක්ඛුනං අනුපාදාය ආසමේ චිත්තානි විමුච්ඡින් සුති මහා සතිපට්ඨාන සූත්‍රයේ સમાප්තයි යම් පත්තං කුසලං තස්ස ආනුභාවේන පානිනෝ කම්මේ සන්ධම්ම රාජස්ස ඤත්වා ධම්මං සකාවං පාපුනන්තු විසුද්ධාය සුඛාය පටිපන්තිය අසෝකමනුපායාසං නිබ්බාන සුඛමුත්තමං තිරං කින්තසු සන්ධම්මෝ ධම්මේ ඔන්තු සගාරවා සම්බේති සංඛා කාලේන සම්නා දේවෝ පවස්සතු යතරක්ඛින් සුපෝරාණා සුරාජානෝ තතේ විමං චතු ධම්මේන අස්සනෝ පජං පජං ඉරං තින්තතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ සාසනං තස්මින් සගාරවානිච්ඡං හොන්තු සම්මේති පානිනෝ සම්මාවත් සුඛානේන දේවෝච ජගති පති කන්දම්ම නිරතෝ ලෝකං ධම්මේනේව පසසතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පක්ඛියෝ තුචේ ीतो भवतु लोको चे राजा भवतु धम्मिको इदं गो ज्ञाकीनम् वोतु सुखितान्तु ज्ञातयु इदम्